කල්පටිතු ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉස්සනවනේ බ්‍රහස්පතින්දා චාරිකානුකූල පවත්තන මේ ධර්ම දේශනා පැයටයි ලැබිලා තියෙන්නේ සිළුම දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරය පාපු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඔක්ඛිත චක්කුණච්ච පාදලෝලෝ බුද්ධින්ද්‍රියෝ රක්ඛිත මානස මානෝ අනවස්සුතෝ අපරිඩය්‍ය මානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කල්සරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කාතේ අවසාන පදයේ දක්වන විදිහට ඒකෝචරේ ඛග්ග විසාන කප්පෝ කියන පදයට තමයි ඊට කලින් කියන ගාථා පද තුන අර්ථය සපයන්නේ. ඒ අවසාන පාදයේ තියෙන ඒකෝචරේ ඛග්ග විසාන කප්පෝ කියන පදයෙන් තමයි මේ සූත්‍රයේ නම සැපෙන්නේ. මේ සූත්‍රයේ නම යොදලා තියෙන ඛග්ග විසාන සූත්‍රය කියලා. ඛග්ග විසාන කියන එකේ සිංහල අර්ථය ඛග්ග වේන හඟක් බඳු ලෝකයේ තියෙන අන්‍යති සත්තු අතර කඟ වේනර විතරයි තනියමක් තියෙන්නේ. ඒ නිසා සර්වචන් වහන්සේ ඒකෝ චරේ කියන පදය කග්ග විසාන කියන පදයෙන් උපමා උපමේය වශයෙන් සලකනවා. සංසන්දනය කරනවා. යම් කිසි කෙනෙක් ඒකචාරී ජීවිතයක් ගත කරනවා නම් ඒ කෙනා කඟ වේන අඟක් වගේ ගත කරනවා කියන එකයි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන්නේ. එතකොට මේ සමාජශීලී වීම නැත්තම් සමාජශීලී එහෙම නැත්තම් ඝන සංගණිකාරාමතාවය කියලා මේකට පාලියෙන් කියනවා. මේකේ ආදීනව නැත්නම් ඒකේ තියෙන නපුර වෙන්නණ්ඩයි මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බැලුව බැලමට මේක මේ ජනප්‍රියතාවයට යන ජන විඥානයේ මනාපයටපත් වෙන කතාවක් වෙයි. මොකද හැම දිනම කැමති ගණ්‍යා කෙරේ ලොල්වි කුලයා කෙරෙහි ලොල් වී ගත කරන්නේ. නමුත් මේ ගත කරන ජීවිතයේ ආධ්‍යාත්මයට ඈහෙන බාධාවක් නැත්නම් අනිත් පැත්තට වැඩ කරනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ගණ්‍යා කෙරෙහි නොවැඳී කුලයා කෙරෙහි නොවේදී තනිව හැසිරෙනවා නම් ඒක තනි කඟ වේනගේ තනි අඟ වගේ මේ ලෝකේ තියෙන අඟති සත්තුන්ගෙන් බලවත්ම අඟ සහිත තියෙන්නේ කඟ වේනට. ඉතින් සර්වඥාන්සේ මේක උපමා කරලා ගාථා පද 40ක් මේ කග්ග විධාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒකේ 39ක්ම ගාථාපද සමාප්ත වෙන්නේ අවසාන පදයේ වශයෙන් සඳහන් වෙන්නේ ওই ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පදයෙන්. ඉතින් මම ගිය පාර ධර්ම දේශනාවේදී මතක් කරා අපි අද යෙදෙන්නේ 30 වෙනි ගාථාව කියලා ඒක මගේ ඉලක්කම් වල වැරදිල්ලක් වශයෙන් මම තමයි මට අද පේන්නේ. අපි අදයි 29 වෙනි ගාථාව ඉදිරිපත් කරගන්නේ කග්ගවිසාන සූත්‍රයේ ගාථා 40 අතුරේ. ඉතින් මේ ගාථාවල අර්ථය එනතම් පසු කාලයේ මේ කග්ගවිසාන සූත්‍රයට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේලා මේ ගාථාවල අනිකුත් සර්වජන් වහන්සේගේ සූත්‍රවල දකින්න බැරි ගතියක් මේ සූත්‍රය දක්වනවා මොකද සමාජශීලී වීමට ඇති සමාජශීලී වීමෙහි ඇති ආදීනව දක්වන නිසා මේ ગાථා කියන එකනට ආගමක් ආගමික සංවිධාන හදන්න මේ ગાතාවෙන් කිසිම ඉඩක් හපයන්නේ. මේකේ තියෙන්නේ තනි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා පසු කාලීන බුද්ධ ආගම ඇති වුණාට පස්සේ මට හිතෙන විදිහට ඒ කාලේ ඇති වෙච්ච ආචාර්යන් වහන්සේලා හිතුවා මේ ඒකචර ජීවිතයක් ඒකවාසී ඒකසෙය්‍යක ඒකබත්තක අද්විතීයක වශයෙන් සඳහන් කළ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ පරණි බුදුහාමුදුරුවෝ පෙන්නපු ගාථා පද පසුකාලීන අර්ථ කතා වලට එනකොට අපහසුවටපත් වෙලා තියෙනවා. ඒ මොකද මේ අනිකුත් ආගම් එක්ක බුද්ධහම ගැටෙන්න යනකොට බෞද්ධයම සංවිධානය වෙලා පෙරමුණු බැඳෙන්න ඕන වෙලා තියෙනවා. අන්න එතකොට මේ තනි වෙන එක ආගමනාස්තියක් වශයෙන් සලකලා දීපු අර්ථකථන බහුල වෙනකොට මේ සූත්‍රය අසරණ වෙනවා. ඒ අසරණ වෙච්ච බව මෙදන්න දෝ අටුවාචාර්ය වංශය සඳහන් කරලා තියෙනවා මේ ગાතා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ગાතා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා ශාසනය පිළිගන්නවා. තනිව ජීවත් වෙන පැත්තකටලා ඉනවා ජනයා කෙරේ යනවනම් යන්නේ මේ පින්න පාති සඳහා පමණයි කියලා. ඉතින් ඒ වගේම කියනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ මේ තමන් අවබෝධ කරන්නේ පරෝපදේශ රහිතව කාටවත් නිවන් දක්කන්ට උනන්දු කරන්නේත් නැහැ කියලා. නමුත් මේ වගේ ගාතාවල් දිහා බලනකොට පේනවා මේ පසේ පුත්‍රජාන් වහන්සේලා කියන මේ උදාන ගාතාවෙන් අපිට ගන්න ගොඩක් බණ තියෙනවා. බුදුහාමුදුරුවෝ වගේම බණ තියෙනවා. ඒවා එකයි බුදුහාමුදුරුවෝ නැවත අපට ශාසනික වශයෙන් ගෙනහැර දක්වන්නේ. ඒවා පසේ පුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාථා කියන එක බුද්ධ වචනේ පේන්න නෑ. ඒ අර්ථකථන දෙනකොට තමයි ඒ අලුත් අර්ථයක් දෙන්නේ. ඉතින් අපිව දෙකටම ඉඳ තියාගෙන බලමු මේ ගාථාවේ අර්ථ ගන්න කියලා. ඉස්සෙල්ලා අපි බැලුවොත් සම්ප්‍රදාන කූල අටකථාචාර්යින් වහන්සේ නමක් බුද්ධ බුද්ධ ගෝදාචාර්යින් වහන්සේ නැත්නම් සාමාන්‍ය සම්මතාචාර්යින් වහන්සේලා මේකට දක්වන නිදාන කතාව සහ අර්ථය ගත්තොත් නිදාන කතාවට පෙන්වන්නේ බර්ණස්මෝස කාලෙක ඒ චක්කුලෝල කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා මේට ગાතා දෙකට ඉස්සර තිබුණා පාදලෝල කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රජුරාව පාදලෝල චක්කුලෝල කියන දෙකම වගේ තිබිලා තියෙනවා. චක්කුලෝල කියනකේ අදහස් කරන්නේ ඇහැ පිනවීමට ලොල්. මේ ඒ කාලේ හැටියට විවිධ නාට්‍ය බලන්න ගොඩාක් කැමැති. පාදලෝල කියලා කියන්නේ ඕන දුරක් යන්න කැමැති. මේ නාට්‍ය බලන අදහසින් ගණයා කෙරේ බැඳෙන්න කුලයා කෙරේ බැඳෙන්න කකුල් දෙකට ස්පාසුවක් දෙන්නේ නැහැ. දැන් මේ කාර්ය කියන්නේ පාදුක්ක කියලා. කකුලට දුක් වෙනවට කියන්නේ පාදුක්ක කියලා. පාදුක්ක කියන ගමත් එක්ක ඉතින් ওই වීලුවට කියනවා. ස්පාසුවක් එන්නේම නැහැ හැම වෙලාවෙම ඇවිදිනවා. කිසිම වෙලාවක එක තැනක පරියන්කයක් ගහලා ඉන්න බෑ. කිසිම තැනක සක්මනක් කරගන්න වෙලාවක් නැහැ. පාදලෝලීත්වය වැඩි වෙච්චාම තපසක් හරියන්නේ නැහැ. මන භාවනාවක් හරියන්නේ නැහැ. ඒ නිසා එයා අදින්නම සෙනගටමයි අදින්නම රට රාජ්‍යවල බලන්ට තැන් තැන් බල බල ඇවිදින්නයි. ඉතින් මේ රජුරණ තිබුණ දුර්ලභකම තමයි මේ නාටකම් වල තියෙන ආසාව. ඒ ස්වාමීන් වහන්සේ ඒ රජුරෝ තමන්ගේ නෘතන ශාලාවෙත් විවිධ නාටකම් පෙන්වන අතර ඒ නාටකම් බලන්න හැම තැනම යනවා. ඒ නිසා පට බැඳිනම වෙද්දී චක්කුලෝල ආසාව මේ රූප වලට තියෙන ආසාව. ඒ නිසා දවසක් මේ රජුරෝගේ නාටකම් බල බල යනකොට ඒ නාටකම් බලන්න ඇවිල්ලා හිටපු සාමාන්‍ය ගෙමිකාන්තාවක් එක්ක කාමේ ඇති වුණා. ඒකට රජුරන්ට අන්තපුරේ ඇතිවෙන්න පුරංගනාවක් ඉන්නවා. නමුත් අර ගෙමිකාන්තාව දැකලා අර ලෝල අදහස නිසා කාමේ ඇති වෙලා ඒකෙන් රජුරවන්ට නොතරම් වෙන විදිහට ඒක කෙරෙහි බැඳුනට පස්සේ රජුරන්ට ඇති වෙලා තියෙන විශාල ලැජ්ජාවක් මට මෙච්චර අන්තපුරයක් තියේදී පුරංගනාවන් ඉඳද්දී මේ ගැමි කාන්තාවකට ඇතිවෙච්ච මේ රාගය ගැන කල්පනා වෙලා ඒකෙන් හිත කලකිරිලා අරණ්‍යගත වෙලා ඒකම නැවත නැවතත් සලකා බලලා ඒ අනුව පසේ බුදු රාජ්‍යයටපත් වුණා කියන එක තමයි කතාව කියන්නේ. ඊට පස්සේ රජුරෝ Tamante ඇති වෙච්ච తত্ত্বය සියලු සැප සම්පත් ආදී කන්තියේදී මේ ලෝල ජීවිත ගත කරනකොට කොයි කෙනත් එක පටලවේද? කොයි තැනක අනා ගන්නවද කියලා කියන්න බෑ. ඒ නිසා රජුරෝ මෙතෙක් Taman ගත කර ඒ ලෝල ජීවිතයේ ආදීනව දක්වමින් නපුර දක්වමින් දේශනා කරපු ගාතාවක් කියලයි මේකේ සඳහන් කරලා තියෙන්නේ ඔක්කිට චක් ඔක්කිට චක්කු නචපාද ලෝලෝ දැන් චක්කුලෝල කියන අදහසේ තියෙන්නේ ඔළුව උස්සගෙන ඇස්බෝල කරකෝ කරකෝ වටපිට බල බල කියන අදහස තියෙනවා. ඉති අටුවාචාර්යන වහන්සේලා සඳහන් කරනවා යෝගාවචරයක් නැත්නම් ඉන්ද්‍රම් පිනවෙන්න කටයුතු කරන කෙනෙක් යටහිලු ඇස්සයිතව ගත කරන්නේ කියලා. ඉතින් ඒකම එක තැනක සඳහන් කරනවා මේ හකු ඇටේ පපු ඇටේ වදින්න තරම් ඔළුව පාත් කර ගන්නත් එපයි කියලා. එතකොට භික්ෂුවකට ගැලපෙන්නේ ඒක නිසා උනට වැඩි ඔලුව පාත් කරන්නත් හොඳ නැහැ. උනට වැඩි ඔලුව උස්සන්නත් හොඳ නැහැ. බඹයක් පමණ ඈත තැනක දක්නාසුලුව යට හෙළූ net ඇතුව ගමන් කරනවා කියන කියන ඔක්කිට චක්කු. පහතට හෙළූ ඇස් ඇතුව. ඒක අනිත් පැත්ත තමයි චක්කු ලෝල කියන එක. දක්ෂින දක්ෂිනදී බල බලා නතර වෙලා ඒක රස වින්දනය කරමින් ඒකේ සටහන් ආකාර නිමිති ගනිමින් ගත කරන එකට කියනවා චක්කුලෝල කියලා. ඒක කරන්න එපා. ඒක කෙරුවොත් Tamanට තරම් වෙන්නේ නැති දේවල් වලට පවා ඇලීම් බැඳීම් ඇති වෙනවා. එතකොට රජ කෙනෙකුට තරම් නොවන බොහොම ගැමි වැඩ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැච පාදලෝලෝ පාදලෝල කියලා කියන්නේ ගමනටමයි ට්‍රිප් පොසිටිව්. කොයි වෙලාවෙත් කොහරි යන්න බලාගෙන ඉන්නවා. එතකොටත් ඒ කෙනාට තැනක තිබ්බොත්නේ පැලයක් මුල් බහින්නේ. එහෙම නැතුව හැමදාම තැන් තැන් වල මාරු කරන්න ගියාම මොනම මුල බහින්නේත් නැහැ. ඉතින් ශාසනයේ සඳහන් කරලා තියෙන්නේ සුපතිට්ඨිත පාද සහිත සරුවච්චන් වහන්සේ ඒ සුපතිට්ඨිත පාද කියන්නේ කොතනක හරි පාය තිබ්බොත් lessන්ෙත් නැහැ සරුවච්චන් වහන්සේගේ. ඒකට හේතුව උන්වහන්සේ සීලවන්ත නිසා. පෙර කරපු සිල් නිසා යටිපතුලේ ලේවකයක් නැහැ බුදුහාමුදුරන්ගේ කකුල තිබ්බහම බදලා අල්ලනවා. ඒකට කියනවා සුපතිට්ඨිත පාද කියලා. ඒකට හේතුව උන්වහන්සේ සංසාරේ පින් කරපු නිසා. යම් කිසි කෙනෙකුට යම් තැනක ඉන්න බැරුව දඟලන්න වෙන්නේ, තැන් තැන් වල ඇවිදින්න වෙන්නේ සීලය දුර්ලභයි. ඒ නිසා යම් කිසි කෙනෙක් නිතර තැන් මාරු කරමින්, ගුරු මාරු කරමින්, ස්ථාන මාරු කරමින් යනවනම් ඒ පුද්ගලයාගේ වැඩේම ඉන්න ඉන්න තැන් වල දෝෂ කිය කියා ඊගාව තැනට ගිහිලා කියනවා අතන හිටියා මං එතන බොහොම දුර්ලභයි. දුෂ්කරයි. ඒ නිසා මම මෙතෙන්ට ආවයි කියලා. ඒ ඉන්න තැන ටික කාලයකදී එතෙන්ට බයිනවා. ඊට පස්සේ තව තැනකට යනවා. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඇවිදින පුද්ගලයා අවසානයේ කිසිම කෙනෙකුගේ ආදර ගෞරවයට ලක් වෙන්නේ නැති දුස්සීල කෙනෙක් වාටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලයක පිහිටියා නම් ඒ කෙනා ඥාන ඕනම තැනක සුපතිච්චිත භාවයක් ලබනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේ කියනකොට කියනවා සුපතිච්චිත පාද වගේ දරණ ගතියක් නැත්තම් සීලේ නැති කෙනා රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පහතම තැනට ගලාගෙන යනවා. පෙරලා පෙරලා හැපිලා හැපිලා යන්නේ පහතම තැනට. හොඳට සීලය ඇති කෙනා තියෙන තැනක් කාගෙන දරාගෙන ඉන්න එක සතු පහේ කාසියක් උඩ දැම්මා වගේ පැටිච්ච තැන එහෙම හිටිනවා. ආය දුවන්නේ නැහැ. ඒක නිසා අපි භාවනා ජීවිතයේ හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ දඟලපු ජීවිතයක් ගත කරපු මිනිස්සු. විශේෂයෙන්ම ඊයත් බැලුවොත් එහෙම නැත්නම් පැවිද්දෝ ගත්තත් අපි ඔක්කොම සෑහෙන දුරට ගිහි ජීවිතේ මැද වයස පණිනකම් වගේ ඉඳලා පැවිදි වෙච්ච ඇත්තෝ. ඉතින් එතකොට අර ගත කරපු ජීවිතේ නිසා අපට එක තැනක ඉන්න බෑ. එක තැනක ඉන්නකොට ඒකේ අඩුපාඩුකම් වෙන. ඉතින් තව තැනකට යනවා. එතන ගියarpස්සේ තව තැනකට යනවා. ඉතින් මේ අත්ෙන් අතර පයින් කුරුල්ලා දෙමිලා නැහිනා වගේ කිසිම ධර්මයක් ඉක්මනට හම්බ වෙන්නේ නැහැ. කිසිම කමටහනක් වඩන්න හම්බ වෙන්නේ නැහැ. කිසිම දුතාංගයක් රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේට හේතුව පාදලෝලකම. බල්ලට හැතැම්ම නැහැ කියලා කතාවක් තියෙනවනේ. උහිලවිදි. අර්ජුන අර්ජුන අර්ජුන කිසිදාක හිටින්නේ නැහැ. ඉතින් ඒක විශේෂම සංඝයාංශලකට ගත්තොත් එහෙම මේ ගුරුවරයෙක් යටත් ඒ ටික කාලයක් හිටියේ නැත්තම් එයාට ඉතින් ඒ ඒ කුලවංශය පවතින්නේ ඒ ආචාර්ය પરම්පරාවේ තියෙන මේ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදාය රැකෙන්නේ නැහැ. හැම තැනම ඇවිදින්න ගියාම එක තැනකවත් අපේ ගුරුකුලයේ මෙහෙමයි කියලා හිතින් නැතුව. ඒ නිසා සර්වචනාසික සඳහන් කරලා තියෙනවා පැවිදි වුණොත් එතනින් ඉඳ. උපසම්පදා වුණොත් එතනින් ඉඳ. එතකොට ඒක අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක නොවීන ගතියට පාදලෝලත්වය කියලා කියනවා. ඉතින් මේ පාදලෝලත්වය පෙන්වන ගමන් ඒකෝ චරය කියන පදයකොත් මේක සඳහන් වෙනවා. එක්ක හැසිරෙන්න කියනවා. චරණය කියලා කියන්නේ ඇවිදිනවා කියන අදහසකුත් තියෙනවා. හැසිරෙනවා කියන අදහසකුත් තියෙනවා. නමුත් ඒක හැසිරෙනකොට ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව විවේකයේ පිණිස ගමනක් ගියාට ඒක සාසනය වැරද්දක් නෑ. යා යන්නේ දැනකට ත්‍රිුණටත් වැඩි විවේකේ හොයාගෙන. අනේ ඒ ගතිය නෙවෙයි මෙතන මේ පාදවල කියලා කියන්නේ. ඒ නිසා මේ ඔක්කිත චක්කු කිව්වත් නැත්තම් චක්කුලෝල කියලා කිව්වත් පද දෙක විරුද්ධාර්ථ පද තියෙන්නේ අස්වාගෙන සිටීම හෝ නිකට තල්ලේ බෙල්ල ගෑවෙනකන් පාත් කරගෙන සිටීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ මධ්‍යස්ථ ප්‍රමාණිකව පාත් ගන්න ඕනේ එතකොට ඔක්කිත චක්කු නච්ච පාද ලෝලෝ මේකෙන් මේ චරණ ධර්ම වශයෙන් පෙන්වන එක ගොනු කරලා කියන ගුත්ත්‍ින්ද්‍රියෝ කියලා. රක්ෂිත ඉඳුරන් ඇති ගෝපණය කරන ලද ඉඳුරන් ඇති ගතිය ගුත්තින්ද්‍රිය කියලා කියනවා. අගුත්තින්ද්‍රිය කියලා කියන්නේ කිසියම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. තනකට ගියාම ඉඳලා කරන්න හැටි දන්නේ මොනවාද තේරුමක් ඇත්තේ නැහැ හැම කෙනාගේම නරක අවධානයට ලක් වෙනවා පිළිසට අවුලක් ඇති කරනවා ඉදurang ගෝපණය කරගෙන නැහැ. ඒක එතකොට ඒ කෙනාට හැම තැනම නැගිටින්න වෙන්නේ සැකයක් ඇති. මම එතන ගිහිල්ලා පట్టල වෙලා හිටියද එහෙම නැත්නම් මම නිසා මේ දේවල් මේ පද්ධතිය ඇවිස්සුණාද නැද්ද කියලා දැක ගන්න බෑ. ඉතින් ඒක තමයි සාමාන්‍ය ම්ලේච්ඡාගේ හැටි. ශිෂ්ටාචාරයක් නැති කෙනා ගියාට පස්සේ පරිසරට හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් ගුත්තේන්ද්‍රිය කියලා කියන්නේ සාමාන්‍ය රජ කෙනෙකුට තියෙන ලකුණක්. ඒ වගේම කියනවා භික්ෂුවකට තියෙන ලකුණක් කියලා. උදාහරණයක් වශයෙන් කියනවා සූසට බරණින් රජුරෝ සැලසුණාට පස්සේ රාජාංගනේ දුවන්න හොඳ නැහැ කියලා කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ රජ කෙනෙකුට. අජාදු වැන්දට පස්සේ දුව ඇවිදින්න යන්න හොඳ නෑ. එයා ඊට පස්සේ ඇතෙක් වගේ ඇතෙක් පිට නැගලා විවේක වෙන්න ඕන. ඒක තමයි භික්ෂුවක් වුණාට පස්සේ මේ සූරදරුවට පස්සේ දුවන්න පයින් ගියොත් ඒකෙදි ආදර්ශය ගන්න කෙනා හිතනවා මේ මොකද වෙලා තියෙන්නේ. ඒ වගේ මනමාලියක් නටන්න ගත්තොත් සින්දු කීක දැන් නම් ඒක තමයි සිද්ධ වෙන්නේ. නමුත් එහෙම එකක් එහෙම ගන්නෑ වනමාලි කියලා කියන්නේ හන්දට පස්සේ කුලකාන්තාවගේ ලකුණු පෙන්නන නිසා ආගන්තුලා සරසත් රජුරු මනමාලි භික්ෂුව කුත්ින්ද්‍රිය ගතියක් තියෙනවා. ඒ කුත්ින්ද්‍රිය සමාජශීලී වශයෙන්ම මිනිස්සෙන්ට ආදර්ශයක් ඇති කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් අර ගත්ත භාවනාව පරියන්කෙන් ගත්ත සමාධිය සක්මනට ගෙනියන්න සක්මණෙන් ගත්ත සමාධිය පරියන්කයට ගෙනියන්නත් මේ කුත්ින්ද්‍රිය ගතිය තියෙනවා. එහෙම නැත්නම් හැමදාම උපයනවා. නමුත් ඒ ගාව ඉරියවට යනකොට වැඩ. ඊගාව ඉරියවට කඩා හැදෙනවා. ඒක හරියට රිලේ රේස් එක දුවගෙන ගිහිල්ලා බැටන් එක මාරු කරන තැන ටිකැල මාරු කරන තැන විමහලා ගන්නවා. ඉතින් විමහලුවට පස්සේ අර දුවන ගියකනාගේ එලීට් එක නැති වෙනවා. ඉතින් ඒක මාරු කරන වෙලාවේදී දුවන වෙලාවේදී වගේම ඒ ධර්මණය කරලාද ගෝපණය කරලාද රක්ෂිත කරලාද ඉඳුරන් සහිතව ඉන්නවනම් පැටන එක අනිත් එකකට දෙන්නාට පස්සේ ඒ ගත්ත ලීඩ් එක ගෙනියන්න පුළුවන්. ඒ නිසා භාවනා ජීවිතයේදී කිටි කාලික හෝ වේවා නැත්නම් භික්ෂුවක් වශයෙන් දීර්ඝ කාලින හෝ වේවා ඒ කෙනාගේ ඉඳුරන්ගේ দমনය කිරීම මත තමයි ඒ කෙනාගේ භාවනාවේ ජීවණය දකින්න හම්බෙන්නේ. සාමාන්‍ය උගෝදෙනෙක් හිතනා මේ භාවනාව මේ විපස්සනා ඥාන ටිකක් ලබා ගැනීම ධ්‍යාන ලබා ගැනීම තමයි මනින්න පුළුවන් කියලා. ඇත්ත ඉතින් එහෙම තමයි ඇතුලේ චෛසික ධර්ම වලත් ගුණයක් අවශ්‍යයි. නමුත් ඒක වෙච්ච ගමන් හෝ වෙන්න සුදුසුකමක් වශයෙන් බාහිර ඉඳුරංගෙන් තැම්පත් ගතියක් අවශ්‍යයි. ඒ වෙනතු බාහිර ඉඳුරංගේ නොදැමුණු ගතිය ඇතුව කෝපණය රක්ෂණය කරන්න ලැති නැති ඉඳුරන් චෛත්‍යව තිබ්බොත් ඇයිදල් කෝඩකට වතුර පුරවන්න ගියා වගේ කොච්චර භාවනා කරත් yaadෙන්නේ. ඒක නිසා භාවනා කරන තමන්ගේ භාවනාව ආරක්ෂා කරන්න යනකොට ඉදිරියදා ජීවිතේ හැසිරීම හරහා නැත්නම් සාමාන්‍ය දෛනික කටයුතු කරනකොට කොච්චරක් නිස්සද්ද වැඩක් කරනවද කොච්චරක් නැවතිල්ල වැඩ කරනවද කොච්චරක් සතියෙන් වැඩ කරනවද කියන එක Tamanටම හැරිලා බලනකොට අතීතයත් එක්ක පේන්න තියෙනවනම් මගේ ඉන්නේ ඉන්නේ ඉන්නේ නිස්සද්දව සතියෙන් නැවතිල්ලේ වැඩ කරන ගතියක් එනවයි කියලා ඒක තමයි සතියට කරන අනුග්‍රහය. එහෙම නැතුව ඉන්නේ ඉන්න කලබලකාරී ගතියකට යන පටන් අරගත්තොත් ඒ සතිය වාංගු කළම අල්ලලා දෙනවා. මොකද සතිය පැවැත්මක් හිටින්නේ. ඒක නිසා ඉන්නේ ඉන්නේ මේ රජ හඳුන් හදපු රජෙක් වගේ ආභරණලා සලසන මනමාලියක් වගේ භික්ෂුවකගේ ගෝපිත ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. ඉතින් ඒක මේ මේ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම හොඳට පේනවා. ඒ සමහරු ඒකට හරිම උනන්දුයි. හරියට උනන්දුයි ඇති කරගත්ත සමාධිය දිගට පවත්වාගෙන යන්න. නමුත් අර එක පාට ගිහිගේ ඉඳලා භාවනාට වගේ ආවට පස්සේ එක එක පාට උනට වැඩි කරන්න කිව්ව සමහරකට දරන්න බෑ. රෑ යනවා, දවල් යනවා, දන්නේ ඉන්න බෑ භාවනා මධ්‍යස්ථාන වල. මදි ඇඟ ඇඟ දඟලන ගතිය වැඩි මේ කටයුතු කරගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා මේ මේ මේ මේ කතාවට සම්බන්ධ වෙච්ච මේ චක්කුලෝල රජ්ජුරුවෝ පසේබුදු වෙලයි මේ කතා කරන්නේ. පසේබුදු වුණාට පස්සේ කියනවා මේ ගෝපිත ඉන්ද්‍රිය බව මට උදව් වුණා උදව් වුණ නිසා මම පසේබුදු වුණා. දැන් ඒ தත්ත්වයට ආපු නැති අයටයි මම මේ බණ කියන්නේ. නැති අයට මේ ආදර්ශය දෙන්නේ කරුණා කරලා මේ සීලය පිළිබඳව ඉඳුරන් ගෝපණය රක්ෂිත කර ගැනීම පිළිබඳව සලකා බලන්න. හැබැයි ඒක දණ්ඩනයක් හෝ අනපනතක් නෙවෙයි. ඒවට කියන්නේ අනක් නැති පනක් කියලා. පනවිල්ල පනවනවා හැබැයි අන කරන්න එපා කාටවත්. මොකද ඒ තව කෙනෙකුට ඒක විනිශ්චය කරන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම වුණොත් නම් මේ ප්‍රතිඵල තියෙනවා කියලා. නමුත් කිරුවේ නැත්නම් අපිට ගහනවා, කිරුවේ නැත්නම් අපිට කසපාර දෙනවා, දඬු ඉරේ දඬුවම් දානවා කියලා රජ කෙනෙක් මේ කතා කරන්නේ. පශේ පුත්‍ර ජානවාංශිරම කතා කරනවා. ගෝපිත ඉන්ද්‍රියන් නැති ඇත්තෝ මේ එලෝ මෙලෝ දෙක සැප විඳිනවා. එහෙම නැති ඇත්තෝ සැපක් විඳිනවා මෙලෝ වශයෙන් අන්තිමට අවසානයේ විශාල කනගාටුවකටපත් වෙන්න වෙන නිසා පශේ පුදුනාට පස්සේ කරන උදාන ගාතාවක් වශයෙන් කිව්වට මේ ගාථා වලින් අපිට ගණ්ඩ ආදර්ශ තියෙනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේගේ අපේ ශාසනයේ සීලයක් අනිකුත් ඔය සුද්ධ ලියවිල්ලේ තියෙන සීලයත් අනුව බලනකොට සුද්ධ ලියවිල්ලේ පුදුමාකාර අපාය බයක් ඇති කරනවා. සුද්ධ ලියවිල්ලේ සඳහන් කරන එක සිල්පදයක් කරනොත් සදාකාලික අපායට යනවා. ආයෙ ගොඩේ යමනක් නැහැ. සර්වඥාන්සේ කවදාකවත් එහෙම කියන්නේ. සර්වඥාන්සේ සඳහන් කරන්නේ සිල්පද කරනොත් මේ මේ දේවල් වෙන්න පුළුවන්. ඒ වෙනුවට සිල්පද රැක්කොත් මේ මේ ආනිසංස ලැබෙනවා දෙකම උඹේ අතේ තියෙන. මම පෙන්ලා දෙන එක විතරයි කරන්නේ. ඒක සම්මහර තැන්වල දුවට විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලනකොට පරණ සිපුණු අකුසල කර්ම මේ ජීවිතේදීම අහෝසි කරන්න පුළුවන් උපක්‍රම පෙන්ලා දීලා තියෙන සර්වඥාණන්. කර්මය ගෙවන්න පුළුවන්. එනකන් කර්මය ඇවිල්ලා අපිට නපුරක් කරන්න ඉස්සර වෙලා අපි ඇති කරගත්ත ඉදurang দমনය සහ සමාධි ප්‍රඥා නිසා ඒ අකුසලය එහෙම නැත්නම් කර්ම දෝෂේ අහෝසි කරන්න පුළුවන් ගතියක් පිළිතුරු. ඒක කාටවත් හිතා ගන්න බෑ. මේ කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳ යන්තම් තොලකට ගහගත්ත කෙනා හිතනවා මේව ඔක්කොටම එකට එකට එකට එකට එහෙම ප්‍රතිඵල දෙනවා කියලා. නමුත් සර්වචනanse පෙන්නනවා. ඒ මේ අසිබන්ද පුත්ත සූත්‍රයේදී විශාල අකුසල කර්ම කළ සමහර දිවි ලෝකයන්යි. විශාල පිංකම් කළා සමහරව අපාය යනවා කියලා. ඉතින් කිව්වට පස්සේ අපි දන්න නීතිය වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ පෙන්ලා දෙනවා කොච්චර අකුසල කර්ම කරත් ඒ නිසා දිවි ලෝකේ යන්න හේතුව මොකක්ද මේ විපස්සනාව දන්න. යෝනිසමස්කාරයේ තියෙන. සම්මා දිට්ඨිය තියෙනවා. එයාගේ අකුසල කර්මේ තේරුම් ගන්න ඊට පස්සේ ඒක යටපත් කරන්න පුළුවන් තරම් බරපතල කුසල් සිද්ධ කරනවා. අධි කුසල් සිද්ධ කරනවා අධි ශීල සම්පatti අධි චිත්ත සම්පatti අධි ප්‍රඥා සම්පatti කරලා දැනගන්නවා මම මෙච්චර අකුසල් කරලා තියෙනවා ඒ නිසා මට දැන් ඒක ඉක්මවන්න පුළුවන් විදිහට ගරු කුසල් අධි කුසල් සිද්ධ කරලා යාර කුසල යටපත් කරලා අකුසල යටපත් කරලා මරණ මොහොතදී එහෙම නැත්නම් කොහොමද නැත්නම් දිවි ලෝකයක් ඒ නිසා අකුසල කර්ම කරලා දිවි ලෝකේ නැත්තොත් ඉන්නවා කුසල කර්ම කරලා අපාය නැත්තොත් ඉන්නවා ඒක හේතුව මේ මේ කුත්ත්‍ින්ද්‍රිය සහිතව තමන් කරපු දේ තමන් පිළිඅරගෙන වසංගන්න යන්නේ නැතුව ඒ වෙනුවට කල යුතු කොටස සරුවචනසේ පෙන්වන සායික වරදක් කළොත් සදාකාලික අපාය නෙමෙයි. ඒක සාධාරණ නීතියක් සරුවචනසේ ක්‍රමේ නෑ. ඒක කාටවත් පණවන්නේ නෑ. ඉතින් ප්‍රඥාවන්තය සීලේ පණව ගන්න. ඒක නිසා සරුවචනසේ සංගල දිනවා පඤ්ඤාවන්තස සීලං සීලවන්තස පඤ්ඤා. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලා නත්ති පඤ්ඤා. ප්‍රඥාන කියලා කවදාකවත් සීලේ නැහැ. සීලේ නැති වෙන කවදාකවත් ප්‍රඥා නැහැ. ඒ නිසායි පරස ලෝකවල කියලා තිබුණේ විද්‍යා දදාති විනය. යම් කෙනෙකුට මේක වැටහෙනවා නම් ඇත්ත ඇති ඇති එසේ නිකම්ම දැපනේ දැපනේ වැටෙනවා. එහෙම නැත්නම් විනයක් ඇති කරනවා. නමුත් අපි දන්න මේ අද කාලේ තියෙන විද්‍යාව ගත්තොත් නම් සම්පූර්ණ අනිත් පැත්ත. අද මේ විද්‍යාඥයෝ විතර අපරාධ කරන જાතියක් මුළු ලෝකෙම නැහැ 99%ක්ම විද්‍යාඥයෝ අද මනුස්ස සනුහරේම නැති කරන්න ආයුධ නිෂ්පාදනයට තමයි ඔය කලිසම් කෝට් අඳගෙන සූට් අඳගෙන ගිහිල්ලා ලැබ් වලට වෙලා වැඩ කරන්නේ 90ට වැඩි අද ඉන්න විද්‍යාඥයෝ පාවිච්චි කරලා තියෙන්නේ මානව නැති කරා මහකොළේ එක සැරේ බෝම්බකින් පුපුරලා හරි න්‍යෂ්ටික බෝම්බ හදා ඉතින් උන්ට හම්බෙච්ච විද්‍යාවෙන් කිසිම විනයක් හම්බෙලා නැහැ නමුත් ඒක නෙමෙයි මෙතන සරුවචාන්තය සඳහන් කරන්නේ ඇති හැටිය දැකීමේ විද්‍යාව. නවීන විද්‍යාව නෙවෙයි. අවිද්‍යාව නැති කිරීමෙන් ඇති විද්‍යාව වෙනකොට එමාශය කොහොමදත් තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොටත් වඩා එයාට ඒක ඇහුවේ නැතත් කාටද කියන්න හිතෙනවා. ඒකයි මේ රජුරන්න වෙලා තියෙන්නේ. තමන් පාදලෝලත්වේ සහ චක්කුලෝලත්වේ නිසා තැන් තැන ඇවිදලා නාට්‍ය බල බල ඉන්නකොට අසංගර ඇසින්න ගෙමිකාන්තාවක් දැකලා වාදයක් කියනවා. ඊට පස්සේ රජුරු අධි කුසලයක් කරනවා ගිහි ගිය අතහරිනවා. විපස්සනා කළා පස්සේ බුදු වෙනවා. පස්සේ බුදු වෙනවා කියනවා දරු මේ ඉඳුරන් দমনය කරගනිලා. කරගත්තේ නැත්තම් මෙච්චර පිංචු වුණා මම අන්නර වගේ කාන්තාවක් එක පැටලෙන්න තරමට මගේ හිත පිළිුණා. ඒ නිසා ඉඳුරන් দমনය කළොත් මේ පශ්චාත්තාපයට එන්නේ නැහැ කියලා තමන් විසින් ඊට ඉක්මවල යන්න පුළුවන් තැනකටපත් වෙලා ඒක ගැන හැඟීමක් නැතිච්ච අතපොච්ච ගත්තේ නැති අයට බණපදයක් දෙනවා. ඒවට කියන උදාන ගාථා කියලා. මේ ඇතුලින්ම පැන නගින වේගය නතර කරන්න බැරි නිසා කුත්තද්්වාරෝ නච පාදලෝලෝ ඔක්කිත චක්කු කුත්තද්්වාරෝ මේ තමන්ගේ එහා කන දිවනාශය කියන මේ ඉන්ද්‍රයන් නැත්නම් මේ ద్వාර ධර්ම ගුත්ත කියලා කියන්නේ අරස කරගන්න. රක්ඛිත මානසෝ මනසරක ගන්න. ඉතින් මේ පද ටික ගත්තොත් අද මේ වගේ අපි පිටසක් එකතු වෙලා මෙහෙම බණ කියනවා මිස හන්දියක රේඩියෝ එක කොහොම කිව්වොත් එහෙම කවුද අහන්නේ? කවුද ලෑස්ති මේ වගේ බණක් අහන්න? ඔක්කොමලා කැමති වෙන්නේ නිකන් සුරංගනා කතාවල් කියනකට තමයි. ඒක නැත්නම් ඉල්ලුම සැපයට හරින බණ වලට තියෙනවා. ඉතින් සා මෙතෙන්ට එන කට්ටිය මේ වෙනකොටත් ඉන්ද්‍රිය ධර්මනේ කුත්තද්්වාර කීමේ යම් ප්‍රමාණයක හැතිරිච්ච පිළිසෙච්ච නිසා. එහෙම නැත්නම් මේ දෙක අරසා කෙරුවොත් තමයි රැකගන්න තියෙන සමාධියට පහසු වෙන බව මූල ධර්ම වශයෙන් හරි පිළිගන්න නිසා. හැම තැනම ඇවිදයිද මේ වැඩේ කරන්න බෑ. ඒක දැනක තැම්පත් වෙන්න ඕන කියන එක දන්න නිසා ඒ අත්තන්න මේක අත්තලක් වෙනවා මේකට උත්ප්‍රේරණය කරනවා කියන්නේ. කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කරගෙන යන වැඩේ තව ඉදිරියට කරන්න යන්න පුළුවන්. නමුත් මේ වෙනකොටවත් සීලයක් අරගෙන නැති මේ වෙනකොටවත් කමට අහනක් පඩලා නැති මේ වෙනකොටවත් සමාජයක් අදගුණ නැති කෙනෙකුට මේක බයක් විතරයි ඇති කරන්නේ. අපි මේ ගත කරන ජීවිතේ හැම චිත්තක්ෂණයකම අකුසල් ඇති කරනවා නේද? කොහොමද අපි ඉතින් මරණ මොහොතදී බේරගන්නේ කියලා පපු වතුර අත ගන්න. ඒගොල්ලෝ හිතනවා මරණ චිත්තක්ෂණේ බේරගන්න වෙනම ජප මන්ත්‍රයක් ඇති. අනේ කොහොම හරි ඒක ලබා ගත්තොත් හරි කියලා. ඒක නිසා මේ රජ්ජුරෝ කියන මේ බණ දැන් පජ්ජුරෝ කියන අමාරුයි දැන් පසේ බුදු රජ්ජුරෝනේ පසේ බුදුරජාන් වහන්සේ කියන මේ බණ ටික මේ වෙනකොට හරි ඉදිරියට ගිය කෙනාට උදව් වෙනවා හැබැයි ඒ දැන් මේ බණ අහන ඔක්කොම ගාව මේ අඩුව අඩුවක් තියෙනවා ඇහැ එක තැනක තියාන්න බෑ ස්පෝල කරකව කරකව බලන්න එක තැනකටලා ඉන්න බෑ ඇවිදින්න හිටියව අර යන්න ඕනේ මේ යන්න ඕනේ ඉතින් සල්ලි තියෙන මිනිහා අද තියෙන්නේ යටිතල පහසුකම් වැඩි වෙන්න ඕන හයිවේස් තියෙන්න ඕනේ වාහන තියෙන්න ඕනේ. මේක තමයි අද දියුණුව. වේග ගමන තියෙන්නේ. ඉතින් දැන් බලනවා සද්ද වේගයට වැඩියෙන් යන්න පුළුවන් ඌව හදාන සුපර්සොනික්. ඉතින් හදාන මේ වේගය යනකොට පරිසරයයි කම්පන වේගයි ඇති වෙන ඒ කම්පන නිසා කවදාක සමාජයකට හිතක් තැම්පත් වෙන ගතියකට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා එන්නේ එන්නේ එන්නේ දිනු වෙනකොට පොහසත් වෙනකොට ඔය ඔක්කිට චක්ක වෙනුවට දුරේක්ෂ දාගෙන අන්වීක්ෂ දාගෙන තියෙන දේවල් විසිතුරු කර කර බලන්න. ඒ වගේම පාදලෝලත් එමෙන්න යන්ත්‍රෝපකරණ ලෝලත්වය ඇති කරගෙන ගමන් වලට යනවා. ඉතින් ඒකල හිතන එක දියුණුවක් කියලා. ඒකට තමයි අපි මේ දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. ඉතින් ඒ සමාජයේ පවතින මේ පොදු නියමයක් නැත්නම් පොදු පිළිගැනීමත් පුද්ගලෙක් තමන්ගේ සමාධිය ඇති කරගන්න හදන දෙකත් එක්කෙනෙක් තේරුම් ගත්තට ඒක නාට සමාජයක් හදන්න යන්න බෑ. Tamanට ඒක යොදා ගන්න පුළුවන්. ඒ Tamanට යොදාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම සමාජයේ මේ මිනිස්සුව කොන් කරන වෛර කරනවා. ඒක පිළිබඳව සැක හිතන්න එපා. මොකද මේ සමාජයට ඕන කරලා තියෙන්නේ මටත් හොරිනම් ඔක්කොටම හොරි තියෙනවා. එච්චර සමාජයට වෙලා තියෙන්නේ ඒගොල්ලන් කියන ලේඩි ඔක්කොටම තියෙනවා නම් කිසි ගාණක් නැහැ. එකෙක් විතරක් මේ නච චක්කුලෝලෝ ගෝපිත ඉන්ද්‍රිය පාදලෝල නැති ගතියකට ගිය ගමන් සමාජය කොම් කරනවා. ඉතින් අර භාවනා යෝගාවචරයට මේ දෙක ගලපන්න සිද්ධ වෙනකොට තමයි මෙවුවා මේ පසේබුදුරජාන් වහන්සේ කතාවල් කියලා ගැත්තකට දාගන්න. අපිට අපිට වෙන්නේ මේ ටික විතරයි කියලා තෝරන්න ගියොත් මං හිතනවා රසහරිය භාවනාවේ තියෙන ධර්මයේ තියෙන අපිට නැති වෙනවා. ඒක නිසා ඒ ගෝපිත ඉන්ද්‍රිය සහ මනස ආරසා කර ගැනීම රක්කිත මානස ගැන කතා කරන්න කියන්නේ දාන සීලයක්ක සමාදන් වෙච්ච නැති දානයක්වත් දෙන්නේ නැති සමාධියක් නැති කෙනාට නෙවෙයි යම් ප්‍රමාණයකට සමාධියක් අත්දකලා ආය දවසක සමාධිය නැතුව ගිය කෙනාට අර තිබිච්ච එක සම්පූර්ණයෙන්ම නැතුව ගිය කෙනාට බලාපොරොත්තු කඩ කරගන්න එපා. ඒ නැති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු තමයි ඔබ වටපිට බල බල ඉන්නේ කියලා. ඇස්බෝල කරකෝ කරකෝ වටපිට බලන එක. ඒ නිසා අනිත් දවසේ සමාධිය ඇති කරගත්ත එක රකින්න නම් ඔක්කිට චක්කු පරික්ෂා කරලා බලන්න. සක්මන් කරනකොට පුළුවන් තරම් ඒ සක්මනේ හිත යොදාගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඇති කරගත්ත සමාධිය කැඩෙනවා අඩුයි. නමුත් රූප බල බල ඇවිදින පටන් අරගත්තොත් ඇවිදින බව අමතක වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ වගේම ගෝපිත මනසක් ඉන්ද්‍රිය නැත්තම් අර ඉස්සරහට පහළ වෙන්න තියෙන තාම පහළ වෙච්ච නැති අකුසල් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ਸਰවචන් සඳහන් කළා තියෙනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma tatta samvaraya apajjati rakkhati චක්කු ඉන්ද්‍රිය. ඇහැට අරමුණක් වැටුණට පස්සේ ඒ අරමුණ නිමිටි කරන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්න එපා. ගත්ත ගමන් අර රජ්ජුරුව නාට්‍යකම් බලන්න ගිහිල්ලා ගැමිකාන්තාවක් දිහා බලපු බැල්මෙන්ම ඒ කාන්තාවගේ අංගපසංග විස්තර කරන්න ගිය ගමන් රාගයේ පැතිරෙන්නේ අය සීමා මරියාදවල් ඇතුව නෙවෙයි. ඒකට එයා දන්නවනම් මම මේතන ගියේ මේ අම්මන්ඩි බලන්න නෙවෙයි. අහම්බෙන් දැක්ක දැක්කට පස්සේ ඒක ඇදිලා හිට ගියා ගියාට පස්සේ යාගේ අඟපසඟ අඬනකොට hina වෙනකොට යනකොට එනකොට කනකොට බොනකොට බලනවා කියන්නේ ඒ නිමිති කරනවා අංග ප්‍රත්‍යංග බලනවා ව්‍යංජනවල ව්‍යංජන බලනවා එතකොට නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා එක සැරයක් හරි රජ කෙනෙකුට මේක මට ගැලපෙන්නේ නැහැ මම දැන් මොකද්ද කරන්න ඕන කියලා ආදර්ශයක් ඕනේ නම් කමඨාන සුද්ධ කරන්න ඕන කියලා තියෙන්නේ ඒ ස්ත්‍රියවන් දකින්න එක හෝ ඒ දකින්නකොටම හිත පැහැර ගන්නවා කියන කාටවත් වළක්වන්න බෑ. නමුත් ඒක දිගේ කතන්දර ගොතන දෙන්න එපා. ඒක දිගේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. නිමිති ගන්න එපා. ඒ වෙනුවට අරසාව සඳහා ගත යුතු හිත තැබිය යුතු මූල කර්මස්ථානයක් කෙනෙකුට තියෙන්න මේකට යනවා නම් ඒ විනෝඩ ගෙනලා අරසාවට තියන තැනක් තියෙනවා. ඉතින් කලින් භාවනා කළා නැති කරපු කෙනෙක් නෙවෙයි නම් එයා දන්නේත් නැත්නම් මේ ඇහැ ගිහිල්ලා අනවශ්‍ය රූපයකට බැඳිලා මේ කෙලෙස් වගුරුවනයි කියලා ඒ කෙනාට අහුවරණක් නැහැ අසරණයි අනාථයි. නමුත් සක්මණේදී හෝ පරියන්කේදී හෝ වෛද්‍යා වැඩකදී හෝ වේවා. ඒවගේ විෂම දර්ශනයක් දැකලා තමන්ට තේරුණොත් දැන් මේ කරගෙන යන වැඩේ මට නීරසයි. මේ දැකපු දර්ශනේ හරි ප්‍රියයි. ඒ නිසායි දර්ශනයට පැනපු ගමන් ව්‍යංජන අනුව්‍යංජන බලනවා. මේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න බලන්න නූපන්න කුසල් රාශියක් ඇති ඒ නිසා මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නා ප්‍රයත්නය කියලා කියන්නේ ඒ බව දැනගෙන අරමුණට හිත ගන්න. තමන් භාවනා කරන අරමුණට. ඉතින් එතකොට කාට හරි තේරුම දවසක වාර්තා කරන්න පුළුවන් තරමට මගේ හිත පිට ගිහිල්ලා තියෙද්දි මට වැටහිලා මට නැවතත් මගේ අරමුණට ගන්න පුළුවන් උනායි කියලා. ලූප් එකට ගිහිල්ලා මත් වෙලා ඉන්න වෙලාවක මට තේරෙනවා මේක නෙමෙයි භාවනාවට ආවේ. එහෙම දැනෙලා මගේ හිත අපවරමට ගන්න පුළුවන්. ඒ නිසා මගේ හිත සද්දයකට ගියා. සද්දේ අහා ඉන්නකොට මට තේරෙනවා මගේ හිත පිට ගියයි කියලා. තේරෙනකොටම හිත නැවත තමන්ගේ අරමුණට එනවයි කියලා කියන්නේ මෙන්න මේ ගුත්තද්්වාර කියන தত্ত্বය. එහෙම නැත්නම් තමන්ට ඇතුළෙන්ම බයලජ්‍ය දෙක පහළ වුණා කියන කියන තියන්න ලක්ෂණයක්. ඉතින් මම කමටහන් සුද්ධ කරනකොට හොඳට අහගෙන ඉන්නවා කාටද එහෙම වාර්තාගත කරන්න පුළුවන් කියලා. මුගදිනෙක් කියන්නේ මම භාවනා කරන රූපයක් දැක්කම මගේ හිත කැඩලා ගියා. මම භාවනා කරන සද්දයක් කරනවා මගේ හිත කැඩලා ගියා. වේදනාවක් ආවා සද්දයක් ආවා කියලා එන දේට විරුද්ධව චෝදනා නගනවා මිස එහෙම ගිය හිත මට නැවත ගන්න පුළුවන්කමක් තිබුණා කියලා ආඩම්බරෙන් ප්‍රකාශ කරන අය ඉත පිට යන එක ගියා. නමුත් ගියදී ගිහිල්ලා ඒ කෙලස් පැබුරව ගලා ඉන්නකොටම දැනගෙන නැවත තමන්ගේ මූල කර්මත්තාට ගන්න පුළුවන් බව වාර්තාගත කරන්න පුළුවන් නම් කාට හරි ඉතින් භාවනා ශීල 50කට වැඩි ඉවරයි. උඟ දෙනෙක් මේක සිද්ධ වෙනවා. නමුත් උඟ දෙනෙක් පිට යනවා කියලා චෝදනා කරන්න කතා කරනවා. මිස පිටගියේ හිත ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව නිමිති ගන්න නැතුව අංග ප්‍රත්‍යංග කතා කරන්නේ නැතුව නැවත අරමුණට හිත ගන්න පුළුවන්කම තියෙනවා නම් එයාට තනියම භාවනා කරන්න තරම් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් අපි භාවනා කරගෙන ඉන්නකොට ඊයේ පල්ලෙයා කමටහන් සුද්ධ කරන තිබුණා මට මෙන්න මෙහෙම දර්ශනයක් ආවා. මට මෙන්න මෙහෙම දැනුණා. ඇයි කියලා. ඒ කියන්නේ අර දැකපු දර්ශනය අල්ලගෙන නිමිටි අරගෙන ව්‍යංජන අරගෙන අනුව්‍යංජන අරගෙන ඒක දිගේ කතාව යනවා. ඒ වුණාට කලියුත්තේ Tamange මූල කර්මස්ථානට ගත් ගැනීම නෙවෙයි නේද ගැනීම නේද කියන එක මතක නැහැ. මේ මොහොතට අර දැකපු දේ මේ හීන පලාපල ගන්නත් ගන්න. නිමිතිත් බලන්න. මෙන්න මේ දේදි පිට ඉඳලා පට්ටක් උදව් කරන්න පුළුවන් වුණාට Taman තුළම Tamanගේ ඒ බුත්තද්්වාරකම ඇති වුණායි කියලා කියන්නේ හිත පිට ගියාට පස්සේ දැනගෙන පශ්චාත්තාප වෙනවා විනුවට නැවත ආරක්ෂක භූමියට Tamanගේ මූල කර්මස්ථානට හිත ගන්න බව වාර්තා කරන්න පුළුවන්කම හිත ගත්ත බව වාර්තා කරන්න පුළුවන් හිත නැවත ආපු බව වාර්තා කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට දෙනවා කොච්චර හිත පිට ගියත් එහි නිමිති ගැනීම ව්‍යංජන ගැනීම අනුව්‍යංජන ගැනීම අංග ප්‍රත්‍යංග ගැනීම විශේෂ තමන් ලොල් නොවුනොත් නැවත මූල කර්මස්ථාන ගැනීම හැකියාවක් තියෙනවා ඒක අපේ පාඩම් පන්සල උගන්වන එකක් වෙනවා භාවනා කරන කෙනා පමණක් පුරුදු කරලා කරලා කරලා බොහෝකල් භාවනා කිරීමේදී අනුතරට වැටෙනවා වැටලා අනුතරේ නැගිටීමේ හැකියාව Taman තුල නිසගයෙන්ම ස්වභාවයෙන්ම පහළලා තියෙන බව දැනගත්තොත් ඒ යෝගාවචරයට ආය කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. එයාට කියන්න බලව ඕකම තමයි කරන්න තියෙන්නේ. හිත පිටිකය කියලා කනකාටු වෙන්න එපා. ඒක නිමිති බලන්නත් ගන්න එපා. ඒ ගැන කනකාටු වෙන්නත් එපා. කතන්දර ගොතන්නත් එපා. වාර්තා කරන්නත් එපා. බුදුසෙන්සේක සඳහන් කරන්නේ ඒකට නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති. ওই පිටගිය දේවල් ගැන ඒවට රිංග ගන්න එපා. ඒවා අභිනන්දනය කරන්න එපා. ඒවා කතා කරන්න එපා. කතා කරන්න කරන්න කෙලෙසයි. ඊයර රජුරෝ ගිල්ල නාඩගම බලනකොට හිටපු ගෑණි ගැන විස්තර කරන්න කරන්න කරන්න අසීමිත කෙලෙසයක් වැඩි. අහනින්න මනසත් කරේ. ඒකට ඉන්ද්‍රිය দমনය කියන්නේ ඒක ඇත්ත. කෙලෙසයක් ආව තමයි කතා කරන්න එපා කිරීමෙන් වෙන්නේ අනිත්තර එක කුණු පිටරක් තිබ්බම විතර බාල්දියම කුණු වෙනවා. ඒ වගේ අද ලෝකේ තියෙන මේ වෙච්ච හැම වැරද්දක්ම උලුප්ප උලුප්පනව කතා ලියන එකනේ. උලුප්ප උලුප්ප ටෙලි නාටක හදනවා. උලුප්ප උලුප්ප චිත්‍රපටි හදනවා. ඒකලියලාර එක එක ළඟ තිබුණ කෙලෙසි හැම එකාගෙම ගන්න. මේකනේ අද නව තාක්ෂණික ইনফরমේෂන් ටෙක්නොලොජි එකෙන් කරන්නේ. බුදුරජාණන්සේ කිව්වේ මේකෙන් නූපන්න කුසල් රාශියක් හදවනවා. ඉතින් අද ජනමාධ්‍යයේම මුළු රජයේම එහෙම නැත්නම් අපි එකතු වෙලා කතා කරන හැම තැනකදීම සංවේදනය හැම වෙලාවෙදීම වෙච්ච වැරදි ගැන කට උල් කර කර කතා කරන එක තියෙන්නේ. ඉතින් මෙහෙම තැන්දදී කොයි මනසකට ගැලවෙන්න පුළුවන්. එකෙක් වැරදි කරලා හැම එකාගෙම ගන්න. ඒ නිසා හේතු සමාජ ඉන්නට වැඩි හොඳයි කනගිරේගේ තනියඟ වගේ කැලේට ඩයි. ඒක විශාල ලාභයක්. නමුත් කර්මභෝගී පුද්ගලයාට කැලේ හරි බයයි. තනි වෙනකොට හරි බයයි. හැබැයි සංසාරේ දුක් විඳලා තියෙන එකලන තේනවා ඒ බය කතා වුණේ නැහැ කොහොම හරි ඇති කරගත්ත මේ හුදකලා රැක ගන්න ඕන නම් විවේක රැක ගන්න ඕන නම් පුළුවන්තරම් දවසක හැයෙන වෙලාවක් ගණ්‍යා කරේ බැඳෙන්නේ නැතුව කුලයා කරේ බැඳෙන්නේ නැතුව විවේකේ හදා ගන්න නැතුව මේ හොදෝද මඩේ දම දම මේ හිත කෙලෙස් කරන්න බෑ හිත සකස් කරන්න බෑ එතකොට රක්කිත මානසක් එන්නේ නැහැ ඒක හරියට කියනවා නම් ඕවිතක නැත්තම් කුඹුරක් මැද උස් කොටල්ලක තන මේ එළවලු කොටුවක් පවනවා වැට ගන්න නේතු. ඉතින් ආපු ගමන් හරකට වෙන්නේ ඒක තව කාලේ යනවා. පලිබෝධි කොයි එකත් එන්නේ අර වවනලද භෝගේට. ඉතින් ඒක වැට කඩලු ගැහුවේ නැත්තම් ගොවිතනේ ගොවිතැනට සම්බන්ධයක් නැහැ තමයි වැට කඩලු ගැහිච්චේ. නම ගොයියාගේ ගොවිතැමෙන් ඇති වැඩක් නැහැ. ගොයියා නිකන් බයියෙක් වෙනවා. වැට දඬුවර ගහ ගන්න බෑ. ඉතින් භාවනා කරන කෙනා ඒ කොටල් එක තනක මේ භෝග භවන කෙනෙක් වගේ තමයි. හොඳට පොකර දානවා, හොඳ දෙපිටි භෝග කෙනලා වවනවා. වවන ඉන්න හිතනවා හෙට උදේ වෙනකොට පළවෙලා තියෙයි කියලා නේ. රැට ඇවිල්ලා හරකෙක් හරි ඌරෙක් හරි මීමිනෙක් හරි කාලා ගියාම ගන්න දෙයක් නැහැ. ඒ නිසා අද ගිහි ලෝකේ භාවනා දිහා බලනකොට සුද්ධ හොදෝද මඩේ දෙමිල්ලක් තියෙනවා. හොදෝද මඩේ දෙමිල්ල. එහෙම නැත්නම් වැසිකිළියක ඉඳගෙන ඔපරේෂන් කරන්න හදනවා වගේ. කුස්සියක ඉඳගෙන ඔපරේෂන් කරන්න හදනවා වගේ. තියටර් එක සූද්ධ කරන්නෙත් නැහැ, ඩිසින්ෆෙක් කරන්නෙත් නැහැ, භාවනා නම් කරනවා. නමුත් ඇහ චක්කුලෝල කරන්නේ නැතුව, පය පාදලෝල කරන්නේ නැතුව, ගෝපිත ඉන්ද්‍රියන් නැති කරන්නේ නැතුව, එහෙම නැත්නම් මනස රක්ෂණය කරන්නේ නැතුව ගෙමැද්දක් කුඹරක් මැද එල්ලෙලියක හොඳ එළවලු වැවුවා වගේ මිනිස්සු hina වෙලා දැකලා hina වෙනවා මේ මහා මෝලෙක් මේ. මෝඩයෙක් මේ. සාසනික සම්පත්තිය ලැබිලා තියෙනවා. භෝගත් ලැබිලා තියෙනවා. පොහොරත් ලැබිලා තියෙනවා. කලට යට වැඩත් කරලා තියෙනවා. නමුත් වැට ගහලා නැහැ. ඉතින් ඒ ටික ඕනේ නම් සාමාන්‍ය බුද්ධියට දාලා දෙන්නත් පෙන්වන්න පුළුවන්. නමුත් බුදුහන්සේ සඳහන් කරන මේ සාමාන්‍ය බුද්ධියට දාන්න බෑ. මේ සිල් රැකීම ප්‍රඥාවන්තයට විතරයි කරන්න පුළුවන්. ප්‍රඥාව රකින්න තියෙන මනුස්සයර විතර සිල් රැකෙන්නේ සිල් රකින්න ඕනේ කියලා හිතෙන්නේ. නමුත් අද සිල් රකින්න මනුස්සයා නෝන්ජලිය කරලා ඉවරයි. අද සමාජයේ සිල් රකින්න මනුස්සයා උබ්බඩේක්, කම්මැලියෙක්, නෝන්ජලිය බාඩපත් කරලා. ඉතින් ඒ සමාජයක හැදුනට පස්සේ අද සිල් රකින්න වෙන්නේ හැංගිලා. ඒ මොකද අසත්පුරුෂ වෙන්නේ. දුස්සීලෝ වෙන්නේ. නමුත් මගේ පුද්ගලික අත්දැකීම නම් කොච්චර අසත්පුරුෂ හිටියත් කොච්චර දුස්සීලයේ හිටියත් තමන්ගේ හිත හදාගත්තොත් මේක කරන්න ඕනේ කියලා සුසිල්වතුන් අතර සිල් ලකිනට වැඩිය ලොකු අභියෝගයක් තියෙනවා. දුස්සීලයන් අතර සිල් ලකින කොටත් සහ සිල් ලකින පුළුවන් බව තේරුම් ගන්න ඕනේ. මොකද සීලෙ කොහොමද දුස්සීලයට වැඩිය බලවත්. සීලේ කොහොමද දුස්සීලයට වැඩිය බලවත්. ඒ නිසා සීලේ සමාදන් වෙච්ච එකන දුස්සීලයෙන් ගොඩ පෙරකම් ගන්න අහන්න යන්න එපා. කතා බතා කරන්න යන්න එපා. එයා එයාගේ දයා දන්නේ දුස්සීලේ විතරයි. ඒ නිසා සිල්ලොතුන් කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව, ගණ්‍යා කෙරේ බැඳෙන්නේ නැතුව, ඒ සිල්ලොතුන් අතර බැඳී සිටීමට අත්‍යවශ්‍ය වෙනවා. ඔය ඇහැ පාලනය කරගන්න ඕනේ, පාදලෝල කරගන්න එපා. දුරන් দমনය කරගන්න ඕනේ. එතකොට තමයි ඒ සිල්ලොතුන් දිහාවට, ගුණවතුන් දිහාට, සත්පුරුෂයන් දිහාට ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒ ටික Taman අතින් වෙලා නැත්තම් ඒ කියන කොච්චර බනහල හරි කමන්නේ නැහැ. කොච්චර නැවත නැවත සාකච්ඡා කළා හරි කමන්නේ ප්‍රඥාව වැඩට ගාන්න සීලෙ උස්සලා දුන්නේ නැත්තම් ප්‍රඥාව ආයේ මදීරෙන්න වගේ එක. මගේ නිදර්ශනය තමයි වාහනයක් පාරේ මඩවලක ඉරුණාට පස්සේ අපි ජක් ගහලා උස්සලා අඩයක් තියන්නේ නැතුව ජැක්කේ කස් කෙරුවොත් මඩ අර වාහනේ තිබුණට රෙඩි වෙනවා. ඒ ඉසිච්ච ඉඩට ගලක් තියන්න. ඉසිච්ච ඉඩට කොටයක් තියන්න. එතකොට තමයි අර ඉසිච්ච එක ටික ටික ටික ඉස්සෙන්නේ නැත්තම් මඩවල ඒ පෙදෙන ගොඩ කරගන්න නැතුව උස්සන්න පාත් කරන්න ගියොත් තව මඩ කොහොම වෙනවා. ඒක නිසා ප්‍රඥාවෙන් භාවනා ඉහළට යන යන වෙලාවේ සීලය අධි සීලයක් කරලා අඩේ තියා ගන්න දන්නේ නැත්නම් ඒක හිතනවා කවුරුහට ගෙනත් තියයි එහෙම නැත්නම් ප්‍රඥා ගෙනත් තියයි කියලා. කද්දාකත් ඒක. ඒක නිසා මේ රජ්ජුරෝ අසීබුදුරජාණන් වහන්සේ නමක් පාටපත් වෙලා තමන් කරපු නරක වැඩ ටික පෙන්නලා ඒකේ අනිත් පැත්ත පෙන්නන්නේ ඒ රජුරන්ට පසිපුත් රජුරන්ට ඇති වාසියක් සඳහා නෙවෙයි. ඒකට වැඩ කරන හුඟ දෙනෙක් මේ භාවනා කරාට සමාධියක් ඇති කරාට සමාධිය රකින්න ගන්නවා. සීලයක් තිබ්බට සීලය රැක ගන්න ගන්නවා. නිකන් දෙන්නේ සිල් කියන්නේ කොහොමද යනවා කියලා 8ක් කිලෝත් 8ක් දෙනවා 10ක් කිලෝත් 10ක් දෙනවා. සල්ලි ගන්න ඕනේ. හැබැයි මේ 8 අරගත්ත වාඩි වෙලා නැගින්නකොට කැඩලා. ඒකයි අද ලංකාවේ තියෙන සීලේ ඔහේ දෙනවා. තීමාවක් නැතුව දෙනවා. කිසිම වගකීමක් එතකොට වෙන්නේ මොකද්ද? සීලයට නිගරු කිරීම නිසා බුදුජානකගේ මේ ප්‍රඥප්ති ශික්ෂාපද කැඩීම නිසා අනවශ්‍ය අකුසල ඇති කර ගන්නවා. නමුත් භාවනා කරන කෙනාට විතරයි සීලයකට තරම් වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ හැමදාම නෙවෙයි හැම 100ක් නෙවෙයි එnde ende ende ende තමන්ට තේරෙනවා නම් සීතල ගතියක් ශිෂ්ටාචාර ගතියක් සිල්ලන්ත ගතියක් ඒකෙන් පේන දින ඇතුලේ ප්‍රඥා වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට සිල්ලුතුන්ට බැඳලා ගතිය ප්‍රඥාවන්තයින්ට නැත්තම් සත්පුරුෂයන්ට සම්බන්ධ වෙන ගතිය වැඩි වෙන්න නිසා ටිකක් දුරට ගියාට පස්සේ නම් ප්‍රයත්නයකින් තොරව ඉබේම ඒ සීලය ඇතුළට ඇතුම් බහ ගන්න ගතිය. එන්න පටන් ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද සාංශී ඉන්න කාලේ කියනවා ඒ සංච අවුරුදු 49 වගේ පැවිදිලා තිබුණේ. ඉතින් 90 ගාණක් විතර ජීවත් වුණා. ඒ සංස කියනවා දැන් මම සල්ලි ඇල්ලුවත් කවුරක්වත් විශ්වාස කරන්න තුලනේ කේමන දාමර කවදා සල්ලි ඇල්ලක් නැහැ කියලා. මම අතේ තියා හිටියත් මිනිස්සු සහකන්නේ නැතිලු. මොකද ඒ තරම් කාලයක් ඒක කරලා තියෙනවා. වසංගණ්ඩ දෙයක් නැහැ. මම අත ගෑවත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ තරම් මේ සීලය බැහැලා ඇඟ ඇටට බැහැලා ඒ එතකොට ලෝකේ අරසා කළ දෙනවා ඒක යාළුවා. තමයි වසංගල කරන්න පටන් අරගත්තොත් ශිල්පද රැක්කට මොකද අහස් ගත්තට මොකද රකින්න නැතුව ලෝකයා තේරුම් ගන්න ඔයා කව බොරුව කරන්නේ කවදාකවත් ඔය ශිල්පද තේරුම් ගන්න නෙවෙයි කරන්නේ කියලා. මුත් යම් මට්ටමකට ගිහිල්ලා ශිල්පද ඇතුම් බැසට පස්සේ ඕනම කෙනෙක් එයා අතින් වැරද්දක් වුණත් කවදාකවත් දොස් කියන්නේ දන්නා මේ පුද්ගලයා හිතාමතා කවදා ශිල්පද කරන්නේ කියලා. එන්නේ මට්ටමට මේ දුස්සීල සමාජයෙන් පවා ස්තුති ලබන්න පුළුවන් එක දිගට ශිල්පද රැකගෙන යනවා. ශිල්පද රකින්න බෑ ප්‍රඥාව. ප්‍රඥාව තියෙද්දි ශිල්පද නොරක ඉන්නවනම් සත්‍තු සාසය නැතිකෝ. සද්ධර්ම ශ්‍රවණේ නැතිකෝ. ඊ අනුපාඩු නැති කරන්නයි මේ පසේ පුත්‍රජාන් වහන්සේලා උදාන කතා කියන්නේ මම වැඩි කරා. ඒත් මට පසේ බුදු වෙන්න බාධාවක් උනේ නැහැ. බුදු වුණාට පස්සේ මං කියනවා මං කරපු තරම් මෝඩකම් නොකර මෙන්න කෙලින් පාරක් තියෙනවා. මෙන්න මේ කියන්නේ කියලා යනකොට අනවස්සුතෝ ඒ රජෝ කියනවා වැగిරෙන ගතිය නැති වෙනවා කෙලස් ගොජ දාන ගතිය නැති වෙනවා මෝදු වෙන ගතිය නැතිවලා Tamanට ඇතුළත වියලි ගතිය තපතක් තේරෙන පටන් ගන්නවා එහෙම නැත්නම් කාන්තාවක් දකිනකොටම රැක්කෙනවා රාගේ උතුරනවා රාකලයක් උතුරනවා වගේ ඒක කියනවා අවස්සු කියන වැක්කිරනවා කියන එක අනවස්සුතෝ ඒ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් රාගය වතුන ගතිය අඩු වෙනවා අපරිඩයමාන. ඒතකොට රාග 1000ක් එනවනේ. ද්වේෂය වගේ මහ විශාල 1000ක් එන්න පටන් ගන්නවා. අන්නේ 1000 නැති වෙන බව තමයි තේරෙන්නේ. නිසා ලෝකේට ආචාර ධර්ම වශයෙන් ශික්ෂාපද කැඩීම නැති වශයෙන් වීතික්‍රමණේ නැති වශයෙන් සේවයක් වෙන අතර Tamanට තේරෙනවා ඉස්සර වගේ විශාල රාග ගොජ දැමීමක් හෝ ද්වේෂයෙන් පැලහෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නකොට වේගෙන් පැදිච්ච ඔන්චිලි බට්ටා ඔන්චිලා නැත්තම් උර්ලෝසු බට්ටා දැන් පැද්දෙනවා හැබැයි ළඟ ළඟ පැද්දෙනවා අර ලකුණු එහෙමම තියෙනවා අපි දන්නවා උර්ලෝසු බට්ටෙක් වේගෙන් පැද්දුනත් හිමීට පැද්දුනත් එහා කොනේ ඉඳලා මෙහා කොනට ගිහිල්ලා එන්න එකම වෙලාව ගන්නවා ඒක තමයි අයිසෙක් නිව්ටන් හොයාගත්ත ලොකුම න්‍යායක්. යන තමයි ඔර්ලෝසු හදන්න උදව් වුණේ. කොච්චර වේගෙන් පැද්දුනත් කොච්චර ළඟ ළඟ ගියත් එක දෝලන කාලයකට යන වේගය එකමයි. එයාට තේරෙන පටන් ගන්නවා ඉස්සර මම ගොඩාක් මේ දැවෙන තැවෙන ගතිය වලින් හිටියා. දැන් ඉන්නේ ඉන්නේ ඒ චලන තියෙනවා අඩු වෙනවා. ඒක හරියට කියනවා ගුරුසු ආනාපානේ බලබල ඉඳලා දැන් තියෙන ආනාපානේ දැන් තියෙනවා. දැන් ඉස්සර වගේ විශාල චලනයක් අන්තිමට ගිහලා ඒකත් තව එන්න එන්න පටන් ගන්නවා. මෙන්න මේකමයි මේ ආනාපානෙ ගත්ත කෙනෙකුට ගුරුසු එක මධ්‍යස්ථ වෙලා මධ්‍යස්ථක සිවුම් වෙන එකමයි ආවේග වලටත් මේකමයි වෙන්නේ. තද රාග ආපු එකනට 100ක් නතර වෙන්නේ නැහැ. වේගය අඩු වෙන්න පටන් ගන්නවා. තද ද්වේෂ ආපු එකනට ද්වේෂය අඩු වෙන්නේ නැහැ. පරිඩහිය මානෝ. එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යාර කරන්න තියෙන්නේ නිති අභ්‍යාසයට යන්න ඕනේ. දිගට අභ්‍යාසය කරගෙන කරගෙන යනකොට අර අඩු වෙන ගතිය ඇවිල්ලා Taman තේරෙන පටන් ගන්නවා වෙන රාගය විශ්ලා ඉන්න කෙනෙක්ගේ හැඟීම හොඳටම Taman තේරෙනවා. මොකද මේ මේ දෝලන කාලේ එකමයි. හැබැයි ඉස්සර තරම් අර Tamanගේ ඔරලෝසු බට්ටා Tamanගේ උන්චිල්ලාව අන්ත දෙකට යන්නේ නැහැ. මැද හරියට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක සර්වචනංශයෙන් පෙන්වන්නේ දීප්ත ධම්ම සුඛයක් කියලා. මේ ජීවිතයේදී මම්බෙච්ච සාන්ත ගතියක්. එයා ඉන්නේ හිත හැම වෙලාවෙම ඒ මේ සමශීතෝෂ්ණ කාලේ. උග්‍ර උණුසුමකට හෝ සීතලට යන්නේ සමශීතෝෂ්ණ කාලයකට එනවා හිත. හරියට නිකන් නිරක්ෂේ තියෙන රටවල් වල ඒ සීන සමශීතෝෂ්ණ දේශගුණේ වගේ තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක පරිසරයේ එන එකක් කියලා අපි ඉස්සලා හිතුවට හිත තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට තමයි ඒක ඇති වෙන්නේ. ඒකේ අන්තිමට දැන් හොයාගෙන තියෙනවා මේ විශාල ලෝකේ අවුල් රාශියක් තියෙන වෙලාවේ එක මිනිස්සෙක් හරි එච්චර වේගයෙන් ගමන් කරපු හිතක් මැද ප්‍රදේශයේට සමශීතෝෂ්ණ කටයට ගත්තොත් ඒ මිනිස්යාගේ නිකුත් වෙන කම්පන ශක්තිය නිසා ලෝකේ රත් වෙන එක නැතර කරන්න පුළුවන්. ලෝකේ දූෂණය වෙන එක පරිසරයේ එක මිනිහෙක් භාවනා කරනවා නම් ඒ ලෝකේ ලක්ෂ ගණක් සෙනක වැරදි වැඩ කරන්නේව අර මනුස්සයන් නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන්ගේ චිත්ත පීඩා ඒ මනුස්සයා ළඟ ඉන්නකොට නැති වෙන කියලා කියනවා. හැබැයි ඒක නිකන් බ්ලාමක මට්ටමේදී ඉන්නේ කරලා කරලා කරලා කරලා මේක සිද්ධි වෙන්න ගියාට පස්සේ Tamanට නිකන් සබහා ධර්මයට අන කරන්න පුළුවන් වගේ. අදිෂ්ඨාන ශක්තිය එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ සඳහන් කරලා තියෙනවා මහා බෝසතාණන් වහන්සේ නමකගේ අදිෂ්ඨාන ශක්ති කොච්චරද කිව්වොත් මේ නානා විදිය සීල සමාධි ප්‍රඥා පුරෝලා මොනවා හරි අවශ්‍යතාවයකට මහ පොළොවට අත තිබ්බොත් හිට පිට කැටි නැති මහ පොළොව බව දෙදරන්න පටන් ගන්නවා. සහලවන්න පටන් ගන්නවා. අහස උගුරවන්න පුළුවන්. මහවැසි වස්සවන්න පුළුවන්. ඒ කිනේගේ හිතේ. ඒ මොකද ඒ තරම් මේක උත්තද්්වාරයි ඔක්කිත චක්කෝ ත්‍රිචපාද ලෝලෝ සන්තස් මානසෝ ඒ ගතිය එනකොට මුලදී නම් හරි වෙහෙසයි. පස්සේ අන්තිමට ඒක දිනු කරන්න පුළුවන්. ඊයේ මම දැක්කමට ඇවිල්ලා තියෙන ඊමේල් එක සඳහන් කරලා තියෙනවා. මේ සත්ව ඝාතන අඩු කෙරුවොත් භූමිකම්පන නැතර කරන්න පුළුවන් බවට සම්බන්ධතාවයක් වෙලා මේ භූමිකම්ප වැඩි වෙන්න හේතුව සත්ව ඝාතන කියලා. ඉතින් පටන් ගන්න තියෙන්නේ මේ විද්‍යාඥයෙක් මේ අන්ත දෙකක තියෙනව කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. බුදුරජාණන් සඳහන් කළා තියෙනවා දීවෝ වස්තු කාලේන සස්ස සම්පත්‍ය හේතුත පීතෝ භවති ලෝකෝච රාජා භවතු ධම්මි රජුරෝ ධාර්මික වෙනවනම් කලට වැසි වහිනවා. විනේ හොඳට කෙත්තොත් බැහැනවා. රජුරෝ අසාධාරණ. ඊට පස්සේ රට රජය කොහොමද අසාධාරණයි? අකල් වැසි වහින්නේ. ඊට පස්සේ භූමිකම්ප ඇන්නේ. නමුත් දැන් මේ මේ විශාල වශයෙන් රට නරක කළා යන්න නිසා ලෝකේ නරක කළා යන්න නිසා අඳුනගෙන තියෙනවා එක් එක් භාවනා කරනවා. එක මිනිහෙක් හිත සාන්ත කරන භාවනා කරනවා නම් ඒකේ නිකුත් වෙන මේ කම්පන වේග මුළු ලෝකයේම සිදුවෙන මේ විෂමතාව එහෙම නැත්නම් කියනවා භූ විෂමතා යම් ප්‍රමාණක සුව කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේකේ පෙන්වු පෙන්වමත් නම් පෙන්නේ තනිම නිවන් දකින්න භාවනා කරනවා කියලා දෝෂේ ලෝකේ දෝෂය දෝෂ කියනවා. නමුත් හරියට මේක කරනවා නම් මේ ලකුණු පේනකොට තමයි භාවනාව හරියනවා කියලා දැනගත්තා සියල්ල අමතක කරලා ඒකටම හිත දීලා නිත්‍ය අභ්‍යාසය කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ සියලු මානවයා කරේ කෑකෝ සංඝහන් ලවුස් පිරු බැඳගෙන සීලවත් තුනේ දුක් කරපදා නිරෝගීත්ව සෝපත්ත්‍ත්ත කියන්න ඕනේ භාවනා කරනකොට වෙනවා තමයි භාවනා කරනකොට ඒ සියලු සත්‍යයන් વિશે ගස්කොලන් વિશે පරිසරයේ વિશે සූපත් වීම වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඒක පටන් අරගන්නේ මේ කය වචන දෙක සංවර කර ගැනීමේ සාමාන්‍ය සීලය. නැත්නම් ආචාර ධර්ම. එහෙම නැත්නම් මේ බයලජ්‍ය දෙක. ඉතින් සාමාන්‍ය ලෝකේ බයලජ්‍ය දෙක අද නෝන්ජල්කම පිටේට බාර නැතිව. සිල් ආරක්ෂා කරන මනුස්සයා මේ යමක් කමක් කරගන්න බැරුවට මේ එහෙම නැත්තම් ගෝංජල්කමකට බය අදුකමකට තියෙන එක. තරුණීක හෝ තරුණියක් සිල් රකින්නවා කියන එක අම්මා අප්පාවත් විශ්වාස කරන්නේ. ශිල්පද කඩනවා නම් ආ එහෙනම් බොහොම හොඳයි කොල්ලන්ට කොලුකම් තියෙනවා කෙල්ලන්ට කෙලිකම් තියෙනවා. ශිල්පද රකින්න ගත්තොත් නැහැ. නමුත් මම නැවතත් කියන දෙවෙනි අටකට ඒක ඒ තියෙද්දිත් ලෝකයා පිනවන්න රවටන්න නෙවෙයි තමන් හරියට මේක තේරුම් ගන්න සමාධිය ප්‍රඥාවේ තානිසංසයත්ව සිල්පද රකින්න ගත්තොත් ඔය කවුරු මොන જાතියෙන් දඟලන්න ගියත් රකින්න සීලවන්තයා බලවත් දුස්සීලෝ ලක්ෂ ගානකට වැඩිය බලවත් ඒ නිසා ධර්මය බුද්ධ දේශිත ධර්මය කවදාක මොන විදිහකට ප්‍රතික්ෂේප කරන්න බෑ පච කරන්න බෑ ඉතින් ඒ ගතිය අද දැන් මේ වෙනකොට 2016 වෙනකොට ගොමක් අවශ්‍යයි. මොකද මුළු මානවයම වේගයෙන් ගමන් කරන්නේ තන්නේ කරම පිහින් ගන්න කාලෙක ඉදිරි પરම්පරාව වණ කරන කාලෙක මේ නිසා අදිෂ්ඨාන කරගන්න පුළුවන් තරම් අපි මේ ඉඳුරන් দমনය කරනවා කියලා බිම්බලාට යන්නේ කවුරු රවට්ටලා අපව ගන්න නෙවෙයි. අපි එන්නත් මේක තැනටලා භාවනා කරන අපිට වාහන නැති නිසා නෙවෙයි. ගන්න ගමන් නැති නිසා නෙවෙයි. ඒව ගිහිල්ලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා කරනවනේ වැඩේ එතන ඉඳගෙන කරන්න ඉන්දිය සංවරය කරනවා කියලා කියන්නේ අන්තභාගය හැදිලා නෙවෙයි. ඇහැ පේන්නේ නැති එක නෙවෙයි. පෙනෙන ඇහැ තියේදී පොට්ටෙක් වගේ ඉන්නවා. ඇහෙන කන තියේදී බීරෙක් වගේ ඉන්නවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට අපි කරන ලොකුම බුද්ධ පූජාව සිද්ධ වෙනවා. ඒකට බෙර ගහන්න ඕනෙත් නැහැ, කොජ්ජි වෙල්ලන්න ඕනෙත් නැහැ, බෝධි පූජා තියන්න ඕනෙත් නැහැ. මේක ලොකු පූජාවක් වෙනවා. ඉතින් ඒකට සෙනඟක් ඕනේ නැහැ. ඒකට එක මිනිස්සෙක් ඒ වැඩේ කළොත්. අපි ලොකු සංසයාපත් වෙන ඉස්සලා කිව්වේ නමු මහා ලොකු දේවල් ඕනේ මේ වගේ ස්ථානයක් වැටෙන්න දෙන්නේ නැතුව ඒක අවුරුද්දක් කරන්න කියලා. පොඩි නෑ කරේ. වට්ටන්න දෙන්න එපා වැටෙන්න ඕන තරම් කරු කියලා. එක තව වැටෙන කරන්නේ තව එක අවුරුද්දක් අල්ලු වල දීවා. ඒක අවුරුද්දක් කරනවා නම් දෙකයි කියන එකත් එහෙම වෙනවා. මෙතන තුනක් වෙනවා. ඒ නිසා ඒ ටික කරන්න මට බැරිද කියලා බැලුවොත් Taman ළඟ තියෙන සකල පහසුකම් ටික අඩු අඩුම කඩම ටික පහසුකම් ටික හොඳටම ප්‍රමාණවත් මේ ගාථා වලින් කරන්නේ අර උත්ප්‍රේරක ශක්තියක් ඇති කරලා දෙනවා. අදිෂ්ඨාන ශක්තියක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තිය අනිත් අයටත් බෝවන ලඩක් විදිහට පැතිරෙනවා. ඒක පුංචි කියලා හිතන්නේ නැතුව මම මට විතර කරන්න බෑ කියලා හිතන්නේ නැතුව කරන්න පටන් ගත්තොත් තමන්ට තමන්ගේ මිලව පරලෝ දියුණු සැලසෙන අතර ඒ තනිව හැසිරෙන ජීවිතයේ කංගවේනගේ අඟ වගේ කවදාහක්වත් නිෂ්ප්‍රභ කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක අපිට මේ හම්බෙච්ච අවස්ථාවේ දවසට සුළු වේලාවක් හරි දාලා මේ හුදකලාව වැඩි කරගෙන විවේකේ වැඩි කරගෙන විරාමයේ වැඩි කරගෙන විශ්‍රාමයේ වැඩි කරන ගත කරන්න යනවනම් තමන්ටත් අවශ්‍ය කරන කාරණා ඉෂ්ට වෙන අතර ආදර්ශ පුත්‍රිතුරු නිසා සියලු දිනාට වෙන ශක්තිය අධිෂ්ඨාන වැඩි වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි මේ අපේ විෂ්ණු වෙනි ගාථාව සම්බන්ධ දේශනාව මෙතන සමාප්ත කරනවා. සියලු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.